නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කයං විරාගං අමතං පනීතං යජජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු හොඳයි මේ සන්ධ්‍යා කාලයේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රතන සූත්‍රයේ අතරවෙනි ගාථාව මේ රතන සූත්‍රයේ අතරවෙනි ගාථාව තුළින් තථාගතයන් වහන්සේ මේ ලෝකෙට දේශනා කරන ධර්මය තමයි කය තුල ඇතිවෙන්නා වූ රාගාදී ක්ලේශින් නැති කිරීම පිණිස මේ කය ලෝකෝත්තර කරවීම පිණිස මේ කය සංසාර දුකින් එතර කරවීම පිණිස ශාක්‍ය කුලයේ උත්පත්තිය ලැබව තථාගතයන් වහන්සේ අවබෝධ කර දේශනා කරපු යම්කිසි ධර්මයක් තියෙනවා ඒ ධර්මය මේ ලෝකේ උතුම් ධර්ම රත්නයකී ඒ සත්‍ය බලයෙන් සුවපත් වේවා කියන එක තමයි මේ ගාථා රත්නය තුලින් සාමාන්‍ය සරල අර්ථකථනයක් බවට පෙත්පත් කරනවා. කයං විරාගං අමතං පනීතං කියනකොට මේ කය තුල යම්කිසි විමුක්තියක්පත් කිරීම පිණිස එහෙම නැත්නම් මේ කය තුල ඇතිවෙන්නා වූ යම්කිසි ක්‍රියාකාරීත්වයකින් නිදහස් කරවීම පිණිස සොයාගත්තා වූ ධර්මය එහෙම නැත්නම් අවබෝධ කරගත්තා වූ මාර්ගය ඒ මාර්ගය අවබෝධ කරගත්ත ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු දෙයක් තියෙනවා ඒ ධර්මය මේ ලෝකයේ උතුම් රත්නයක් කියන එක අපට සාමාන්‍ය සරල නිර්වචනය කරන්න පුළුවන්. එහෙනම් මේ කය තුල ඇතිවෙන්නා වූ මේ දුක්ඛ නිරෝධ කරවීම පිණිස අපගේ තථාගත ගෞතම බුදු පියාණන් වහන්සේ හොයාගත්ත මේ කාරණාවට තමයි මේ ධර්මය කියලා කියන්නේ. ඒ ධර්ම රත්නය බලයෙන් මේ ලෝකයේ සුවපත් වේවා කියලා සඳහන් වෙනවා. මොකද්ද මේ කයේ තියෙන ප්‍රශ්නය කියලා බැලුවාම මේ කය තුලින් යම්කිසි ගනුදෙනුවක් වෙනවා. ඒ ගනුදෙනුව නිසා මේ කය නැවත නැවත යම්කිසි දුක්ඛ කියන ක්‍රමවේදයකට මෙයා සම්බන්ධ වෙනවා. මේ ලෝකයේ මේ දුක්ඛ සත්‍ය හොයාගන්න බැරි කාලෙත් මේ ප්‍රශ්නේ තිබුණා මිනිසුන්ට. සමහර ශාස්ත්‍රඥ වහන්සේලා කල්පනා කළා මොකද්ද මේ කයටයි මේ ලෝකෙටයි තියෙන සම්බන්ධය? ඇයි මේ කය මේ ලෝකේ ඉපදෙන්න හේතුව? ඉපදිච්ච කට්ටිය මේ ලෝකේ පවතින්නේ ඒගොල්ලෝ මැරෙනවා. එහෙනම් මේ ඇති වෙලා නැති වෙලා යන මේ ධර්මතාවය මොකද්ද? මොකද්ද මේ ලෝකේ නිකම්ම නිකම් ඔක්කොම ටික ඇති වෙනවා. මිනිස්සු ඉපදෙනවා. ලෙඩ වෙනවා. හැබැයි කිසිම කෙනෙකුට ජීවිත කාලෙම ඉන්න බෑනේ. මේක මැරෙනවනේ. එහෙනම් මේ මැරෙන්න මොකටද ඉපදෙන්නේ? එහෙනම් මේ වගේ ප්‍රශ්න මා පරිමාණයෙන් ඒ කාලෙත් තිබුණා. සමහර ප්‍රඥාවන්ත කුලවල ඉපදිච්ච අය මේ ප්‍රශ්න වලට උත්තරේ හොයන්න තමන්ගේ ජීවිත කාලයම කැප කළා. ඒ කාලේ බ්‍රාහ්මණයෙක් හිටියා පට්ටිනතා කියලා යාගේ නම. ඒ වංශයේ පට්ටිනතාර් කියන මේ බ්‍රාහ්මණයා විශාල සැප සම්පත් දින ගොඩාක් මේ ධනවත් මිනිසෙක්. ඒ ධනවත් මිනිසයා විශාල වශයෙන් ව්‍යාපාර කටයුතු කරගෙන වෙළඳාම් කටයුතු කරගෙන ඕම ඉන්නකොට එක දවසක් ඒ මිනිසයාට පණිවිඩයක් ලැබෙනවා තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට ඒ අරගෙන ගිය බඩමුට්ටු මගින් කොල්ල කාලා මගින් කොල්ල කාලා හැමදේම විනාශ වෙලා නමුත් ඒ සම්බන්ධයෙන් බාරව ගිය මිනිසයාත් ඒ වංශයේම හොඳ ප්‍රඥාවන්ත මිනිසෙක් දැන් මේක හොරු ටික කොල්ල කෑවනේ. ඔක්කොම ටික ගත්තනේ මොකවත් නැහනේ. දැන් මේක කොහොමද තමන්ගේ ස්වාමියාට මේක දැනුම් දෙන්නේ? මේක විශාල කම්පණයට හේතුවක්. මේ කම්පණයට හේතුව තමන්ටවත් දරා ගන්න බැරි වෙනකොට මේ ස්වාමියා කොහොමද මේක දරාගන්නේ කියලා බලලා එයා ගොඩක් දක්ෂ සේවකෙක්. එයා හිතනවා මේක මම ධර්මානුකූලව එහෙම නැත්නම් මේක ප්‍රඥාවට ගෝචර වෙන විදිහටම ලියනවායි කියලා පොළ කෑල්ලක ලියනවා පොළට යවන බඩුවලදී හැම බඩුවටම වටිනාකමක් තියෙනවා ඉදි කට්ටේ ඔළුව කැඩිලා තිබුණොත් ඒකට නූල් අමුණන්න විදියක් නැහැ එහෙනම් ඉදි කට් නූල් ඔළුව කැඩිච්ච ඉදි කට්ට පොළට ගෙනිච්චාට ඒකේ විකිනෙන්නේ නැහැ. ඒකේ වටිනාකමක් නැහැ. මිනිස්සු ඒක අගය කරන්නේ මේක තමයි ලෝකයේ මිනිස්සෙක්ගේ ඇත්ත ස්වභාවය කියලා ලියලා කොලේ වුණා. කොලේ හම්බුණාට පස්සේ එයා ඒ තල් කොලේ අරගෙන ඒක කියවලා බලන මොකද්ද මේ වල තියෙන පණිවිඩය කියලා බලනකොට ඒකේ තියෙනවා පොළට নানা ප්‍රකාර බඩමුට්ටු එවනවා. නමුත් ඔළුව කැඩිච්ච ඉඳි කට්ට පොළට යවන්නේ හේතුව ඒකේ වටිනාකමක් නැහැ. මේක තමයි අද අපේ ජීවිතයේ ස්වභාවය කියලා. මම කල්පනා කරන මොකද්ද මේකේ යථාර්ථය? එහෙනම් මේ ලෝකේ අපට යමක් කරන්න පුළුවන් මට මේ මේ දේවල් තියෙනවා මට හැකියාවක් තියෙනවා වටිනාකමක් තියෙනවායි කියන තාක්කල් මේ ලෝකේ ඉල්ලුමක් තියෙනවා. මේ වෙළඳ පොළ කියලා කියන්නේ මේ මහ පොළව. මේ මහ පොළවේ මිනිසුන්ට ඉල්ලුමක් තියෙනවා. අනේ මේ උපාසක මාත්‍ය අපට වටිනවා. ආවල් පින්වතා වටිනවා. ආවල් නිලධාරිය අපට වටිනවා. ඇයි එයාට වටිනාකමක් තියෙන නිසා අපි යාට ඉල්ලුමක් තියෙන මේ පොළවේ. දෙමව්පියොත් ඒ වගේ තමයි මේ ලෝකේ ඒගොල්ලන්ට වටිනාකමක් තියෙද්දී ආදායමක් ලබනකොට රැකියාවල් වල නිරත වෙනකොට දෙමව්පියන්ට පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ඒ දෙමව්පියන්ගේ ඒ වටිනාකම නැති වෙනකොට ඒගොල්ලොත් අර ඔළුව කැඩිච්ච ඉඳි කට්ට වාගේ නූල් අමුණන්න බැරි නිසා ඒක පැත්තට විසි කරනවා. එයා තේරුම් ගන්නවා මේක ජීවිතයේ යථාර්ථය. එහෙනම් ගිය කට්ටිය ගොඩාක් ආවේ නැහැ. එහෙනම් කවුරු කෙනෙක් මේක යවුවා නම් එයාට එන්න පුළුවන්කම මොකුත් නැහැ. එහෙනම් ඒකාන්ත වශයෙන්ම බඩමුට්ටු ටිකට මොනාරි වෙලා සොර සතුරන්ට ගොදුරු වෙලා ජල් පිටින් කවුරු කට්ටිය මේක පෑරගෙන ගිහිල්ලා එහෙනම් මේ අනිත්‍ය ලෝකයේ අනිත්‍ය වූ හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා තමන්ගේ ජීවිතේ වටිනාකම අඩු වෙනකොට තමනුත් මේ විදිහට වෙනවා මේ ලෝකේ ගණ්ඩ දෙයක් නැහැ. මේ ලෝකේ තමන්ට කියලා ඉතුරු කරලා තියන්න දෙයක්වත් නැහැ. මේ යථාර්ථය තේරුම් ගත්තාම එයා වාඩි වෙලා හිටපු ඒ භාවනා යෝගී ආසනේ නැගිටලා එයා ඒ අම්මන්ට වැඳලා කියනවා අම්මේ මේ ලෝකේ අපට තේරෙන්නේ නැති එකක් තියෙනවා ඒක මං හොයන්න යනවායි කියලා. එතකොට ඒ අම්මා ආනවා පුතේ තේරෙන්නේ නැති දේ හොයන්න යනවා නම් තේරෙන්නේ නැති දේ මොනවද කියලා අනකොට කියනවා තේරෙන්නේ නැති හින්දා නෙන්නම් ඒක හොයන්න යන්නේ තේරෙනවා නම් ඒක මම කියලා නිකහා ඉන්නවා. තේරෙන්නේ නැතිඳ තම හොයන්න යන්නේ තේරුණාට පස්සේ තමයි කාරණාව දන්නේ මේක තමයි තේරිලා නැත්තේ කියලා. කවදාරි මේක තේරුම් අරගෙන මං එදාට මේ පණිවිඩය කියන්නම් කියලා ගෙදරින් පිටත් වෙලා ගංගානේ හැවිදිනවා. මොන හරි ගෙවල් ගානට ගිහිල්ලා ඉල්ලාගෙන විශාල පෝසතෙක් ඉල්ලාගෙන කකා බිබි පාරවල් වල ගස් යට ඔම නිදාගෙන භාවනා කරගෙන ඔය ඇවිදිනවා උම්මත් එකෙක් ආවේ. එයා ගිහින් බලනකොට මේ ලෝකයේ මිනිස්සු ඔක්කොම දුක් විඳිනවා. ඇයි දුක් විඳින්නේ කියලා කිව්වම සැප විඳින්න දුක් විඳිනවා. එයා කවියක් දේශනා කරනවා සංස්කෘත භාෂාවෙන් මේ ලෝකයේ මිනිස්සු සැප විඳින්න දුක් විඳිනවා. හැබැයි මේ දුක් විඳින මිනිසුන්ට තේරෙන්නේ නැහැ සැප විඳින්න මොකටද දුක් විඳින්නේ කියලා. දුක් විඳින්න නැතුව හිටියානම් ඒ දුක් විඳින්න නැති ස්වභාවයම සැපයක් කියලා මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මිනිස්සු අමුතුවෙන් සැප විඳින්න කියලා නැති දුක පටලගෙන විඳිනවා. මේක තේරුම් ගත්ත මිනිස්සයා මේ සංසාරයේ ගොඩාක් සන්තෝෂයෙන් සැප විඳින මිනිස්සෙක් කියලා එයා කවියක් කියනවා. ගොඩාක් මිනිස්සු ඒක යථාර්ථය තේරුම් අරගත්තා. ගොඩාක් මිනිස්සු මේක තමයි ඇත්ත ස්වභාවය කියලා මිනිස්සු ඒක පිළිගත්තා. එයා ඊට පස්සේ ගොඩාක් දේවල් ප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රඥාවෙන් ගෝචර කරගෙන ඒ කරුණාකාරණා නාන ප්‍රකාර පොත්පත්වල ලියලා එයා ලියපු ධර්ම ග්‍රන්ථ අද ගොඩාක් විශ්වවිද්‍යාලවල තැම්පත් වෙලා තියෙනවා ලේඛනගත වෙලා තියෙනවා ඒ පුස්තකාලවල පරිහරණය සඳහා මේ වෙනකොටත් තියෙනවා එහෙනම් මේ ජීවිත කතාව ඇයි අපි මේ කාරණාවට ගත්තේ කියලා බැලුවාම මේ දුක එහෙම නැත්නම් මේ කයං විරාගං කියන මේ කය විරගණය කරන්න මේ දුකෙන් නිදාස් කරලා යවන්න මේකට මොකද්ද දෙන්න පුළුවන් උත්තරය මේ ප්‍රශ්න වලට මොනවද දෙන්න පුළුවන් පිළියම කියලා තථාගතයන් වහන්සේ මේ කය තුල ඇතිවෙනා වූ දුකට පිළියමක් හොයා ගන්නවා ඒ පිළියම ඒ තථාගතයන් වහන්සේ සොයාගෙන දේශනා කරනවා මේ විදිහට කරන්න එතකොට මේකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. එසේ දේශනා කරපු ධර්මය මේ ලෝකයේ උතුම් රත්නය. ඒ ධර්මය තමයි අද හැමෝගෙම දුක නිවන්නේ. එහෙනම් මේ දුකට හේතුව මොකද්ද කියලා බලනකොට අපට තවත් කාරණාවක් පේනවා මේ මිනිස්සු දුක් විඳින්නේ සැප විඳින පිණිස. සසරෙන් එතර වෙන්න දුක් විඳින මිනිසෙක් මේ ලෝකේ ඉන්නවද කියලා හොයලා බලන්න. මේ ලෝකේ කිසිම තැනක නැහනේ. සසර දුක නිවන්න කියලා දුක් විඳින්නේ නැහනේ. එයා සැපනේ විඳින්නේ. ඇයි? හැම වැඩක්ම නවත්තලා භෞතික වැඩ රාජකාරි වල නිදහස් වෙලා අම්බ කරන්නේ නැතුව, කලබල වෙන්නේ නැතුව, එහෙන් කොටන්නේ නැතුව එයා එක්තැන් වෙලා නිදහස් වුණාම දැන් එයා තරම් සන්තෝෂෙන් ඉන්න කෙනෙක් ඉන්නවද මේ ලෝකේ නැහනේ. එතකොට මේ ලෝකෝත්තර ජීවිතයේදී කිසිම කෙනෙක් දුක් විඳින්නේ නැහැ. එහෙනම් දුක් විඳින මිනිසෙක් දිහා බලලා මේ දුක් විඳින්නේ ඇයි කියලා බලවාම එයා දුක් විඳින්නේ සැප විඳින්න. එයාට තියෙන ප්‍රශ්නේ සැප ඕනේ. එතකොට දැන් සැප විඳින්න මොකටද දුක් විඳින්නේ? එතකොට දැන් සැප විඳින්න දුක් විඳිනවා නම් එයා දුක් විඳලා සැප ගන්න බලාපොරොත්තුවක් වෙනවා නම් දුක් විඳින්න නැතුව හිටියාම ඉතින් ඒකත් සැපයක් නේ. එහෙනම් දුක් විඳින නිසා තමයි එයාට සැපේ උවමනාව ඇති වෙලා තියෙන්නේ. තියෙන සැපේ නැති කරගෙන තමයි එයා සැප බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඒනක් කොටන ගොවි මාත්‍යකට කතා කරලා දැන් මාස කීයක් වැඩ කළාද කියලා අනකොට ඇතන මාස 3ක් තිස්සේ මම මේක මාංශ වෙනවා. විශාල වශයෙන් මම පොරබදිනවා. මේ මහ පොළොවත් එක්ක මම කොච්චර මාංශ වුණාද කියලා කිව්වොත් බැරි ගෑයිලා සී නැති වෙන තරමට මාංශ වුණා. ඇයි මාංශ වෙන්නේ? සැප විඳින්න ඕනේ. ආදාය මර්ගන සැප විඳින්න ඕනේ. එහෙනම් ආදායම් අරගෙන සැප විඳින්න ඒ සැපේ වාගේ පස් ගුණයක් එයා දුක් විඳිනවනේ. එතකොට මේ විඳපු දුකත් එක්ක බලනකොට අරක සැපයක් වෙන්නේ කොහමද? එහෙනම් සැබෑ සැපේ කියන්නේ වැඩ නැවැත්වීමනේ. සසර දුක නිවා ගැනීමනේ සැබෑම සැපේ කියලා කියන්නේ. එහෙනම් මේ කය තුල ඇතිවෙනා වූ මේ ධර්මතාවය කය මේ ලෝකයේ දුකට ගොදුරු වෙනවා මේ පංච කාමයන් නිසා. ඇසකන දිවනාසය සමසිත පිනවීම කරන කොටගෙන ඒ මුල් කරගත්තා වූ හේතු නිසා ඒ ධර්මතාවයන් නිසා මේ ලෝකේ සෑමදාම අපි මේ නාම රූප ධර්මයන් වලට ගොදුරු වෙනවා. එහෙනම් මේ ගොදුරු වෙන ධර්මතාවයෙන් මේ සත්‍යය නිදාස් කරන්න ඕනේ. මේ සත්‍යය කොහොමරි බේර ගන්න ඕනේ කියලා තථාගතයන් වහන්සේ මේ ප්‍රශ්نين බේරෙන්න ක්‍රමයක් හොයා ගන්නවා. ඒක තමයි දුක දුක ඇතිවීමට හේතුව නිදාස් කරන ක්‍රමය සහ නිදාස් වීම. එහෙනම් Tamanට දුක ඇති වෙන්නේ කොහොමද කියලා බැලුවොත් දුකට හේතු මොනවද? සැපේට තියෙන බලාපොරොත්තුවනේ. කවුරුහරි දුක බලාපොරොත්තුෙන් දුක් විඳිනවද නැහනේ. ඒකට එහෙම හේතුවක් නැහනේ මේ ලෝකේ එහෙම දෙයක් සිදු වෙන්නේ නැහනේ කවදාවත්. එහෙනම් මේ ලෝකයේ මිනිස්සු දුක් විඳින්නේ දුක් විඳින්න ඕන නිසා නෙමෙයි සැප විඳින්න ඕන නිසා. එහෙනම් ඇයි මිනිස්සු සැපේට කැමති එහෙනම් මේ පංචකාමයන් වලට මිනිස්සු ගොදුරු වෙලා ඉන්න නිසානේ. එහෙනම් මේ පංචකාමයන් තුලින් මේ මිනිස්සු සැප විඳිනවා. අසකන දිව නාසයේ සමවලින් මේ මිනිස්සු යම්කිසි වින්දනයක් ලබනවා. ඒක සැපයිද කියලා බලනකොට ඒකේ කිසිම සැපයක් නැහැ. ඇසට සැප දෙන මිනිසයා අකාලයේ ඇසද අන්ධ කරගන්නවා. කනට ඕනවට වඩා සැප දෙන මිනිසයා කන් දෙක බීරි කරගන්නවා. කටට ඕනවට වඩා සැප දෙන මිනිස්සයා අකාලයේදී ඒ කට අවුල් කරගන්නවා. එහෙම නැත්නම් ඒ භාෂා හැකියාව නැති වෙනවා කතා කරගන්න බෑ. කය සම්පූර්ණයෙන්ම විඩාවටපත් වෙනවා. කය ඕනවට වඩා පිනවන කට්ටියගේ අතපය වෙවුලනවා. දුවන්න කරන්න බෑ නැගිටින්න කරන්න බෑ එහෙනම් මේ කය ඕනවට වඩා වින්දනය කෙරුවොත් ස්පර්ශය කියන කාමයේ වින්දොත් අකාලයේ මේ කය දුර්වල වෙනවා. මේ කය අබලන් වෙච්ච කරත්තයකට සමාන වෙනවා. එහෙනම් රාදවල් දෙකේ මාංශ වෙලා නිදි මරාගෙන Taman සැපේ වෙනුවෙන් වැඩ කළා. ඒකෙන් හම්බුනේ සැපේද කියලා බලනකොට ඒකෙන් හම්බෙලා තිනවා අර දුකට වඩා ලොකු දුකක්. දුක් විඳිනකොට ප්‍රශ්නයක් තිබුණ ඒක විඳවලා ඉවර කරන එකයි. දුක් විඳලා ලබාගත් සැපේ වින්දාම වෙලා තින්නේ අරකට වඩා දුකක් විඳින්න සිද්ධ වෙලා. එහෙනම් මේ පෘථුජන ස්වභාවයේ ඉන්න මිනිස්සු මේක තේරුම් ගන්නෑ. පෘථුජන ස්වභාවයක ඉන්න මිනිස්සු පුදුමාකාර විදියට මේ පස් පංචකාමයන් තුල ගොදුරු වෙලා මායයට කොටු වෙලා විනාශයට යනවා. තථාගතයන් වහන්සේ මේ ලෝකෙට පාළ වෙලා ඒ උන්වහන්සේ අපි මේ ලෝක සත්‍යය වෙනුවෙන් කල්පනා කරලා මේකට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා බැලුවාම මේ දුක් විඳීමේ කැමැත්ත අත්තරින එක තමයි මේකට තියෙන එකම විසඳුම. සැප විඳීමේ කැමැත්ත අත්තරින එක තමයි මේකට තියෙන එකම විසඳුම. එහෙනම් අත්තකල මතාන යෝගේ ඉන්න කෙනා කාමසුකල්ලිකාන යෝගයට කැමති. කාමසුකල්ලිකාන යෝගේ ඉන්න කෙනා අත්තකල මතාන යෝගයට කැමති. එහෙනම් එක ව්‍යංජනයක් එක්ක කැම කන කෙනෙක් කැමති ව්‍යංජන 20ක් එක කැම ලැබෙනවා නම් රාජ මජ්ජම් ලැබෙනවා නම් එයා ගොඩාක් කැමති. රාජ්‍යරුව කැමති සාමාන්‍ය ගැමියෙක් මොනවද කන්නේ? එක ව්‍යංජනයත් එක්ක කන කෑම මොනවද? ඉඳුල් බත් වලින් ඒ තියෙන සුවය මොනවද කියලා එහෙනම් ගොඩාක් ප්‍රණීත ආහාර කන්න කට්ටිය සාමාන්‍ය සරල කෑම වලට කැමතියි. ඇයි ඒගොල්ලන්ට රාජමජ්ජම් කාලා කාලා එපා වෙලා. එහෙනම් අපේ ජීවිතේ මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. එහෙනම් දුකෙන් දුක් විඳින මිනිස්සු සැප විඳින්න කල්පනා කරනවා. සැප විඳින මිනිස්සු ඒ වලින් නිදාසලා සරල ජීවිතයක් ගත කරන්න උත්සාහ කරනවා. එහෙනම් මේ ප්‍රශ්න දෙක තුලම තියෙන්නේ යම්කිසි භවගාමි පැවැත්මක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා කයං විරාගං අමතං පනීතං යජජ්ජගා සක්‍යමුනි සමාහිතෝ එනම් මේ සක්‍යමුනි තථාගතයන් වහන්සේ මේ ලෝකේ මේ කය විරාගණය කරන්නට මේ දුකෙන් බේර ගන්නට උන්වහන්සේ යම්කිසි ක්‍රමවේදයක් අවබෝධ කළා. ඒකට තමයි අපි කියන්නේ සද්ධර්මය කියලා. ධර්මය යනු නිවන් මාර්ගය. නිවන කියන්නේ මොන නිවනද? දුක නිවීම, භව නිවීම, පැවැත්මේ නිවීම. එහෙනම් අපගේ ජීවිතය තුළ මේ නිවන සෑම අවස්ථාවකම අපට අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය වෙන නිවන අපි විසින් සකසා ගන්නා වූ ක්‍රමයකොත් තථාගතයන් වහන්සේ මේකෙන් දේශනා කරනවා ඒක තමයි නතේන ධම්මේන සමති කිංචි මේ ධර්මය කිසිම දෙයකට සමාන කරන්න බෑ සමති කිංචි මේ ධර්මය කිසිම දෙයකට සමාන වෙන්නෙත් නෑ එහෙනම් ඒ ධර්ම රතනය ඉදම්පි ධම්මේ ඒ ධර්ම රතනය තුලින් අපි සුවපත් වේවා එහෙනම් මේ ලෝකේ අපි සමාන කරන්න බැරි කාරණාව මොකද්ද කියලා බැලුවොත් මේ ලෝකේ මොනම දේ ගත්තත් ඒකට වටිනාකමක් තියෙනවා ඒකට සමාන වූ කාරණාවක් තියෙනවා. ඒකට ඉදිරිපත් කරන්න নানা ප්‍රකාර අදහස් තියෙනවා. එහෙනම් සමාන දෙයක් නැහැ කියලා කියනකොට තථාගතයන් වහන්සේ මෙතන විශාල ගැඹුරු කාරණාවක් දේශනා කරනවා. ඒ තමයි මේ ලෝකේ සමාන වෙන්නේ ඒ දේ අරගත්තොත් නේද? අත්තරියොත් කොහොමද ඒක සමාන වෙන්නේ? සමාන වෙන්නේ එහෙනම් මේ නතේන ධම්මේන සමත්ති කිංචි මේ ධර්මයට සමාන ධර්මයක් මේ ලෝකේ නැහැ. මේක හා සමාන කරන්න පරාජය කරන්න මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. එහෙනම් ඒ කියන්නේ අත්හැරියාම ඒකට සමාන වෙන්න දෙයක් නැහැ. එහෙනම් මං අසවල් දෙය ගත්තයි කියලා කිව්වොත් ඒකට වටිනාකම තියෙනවා. මේ මේ දේවල් මං සතුව තියෙනවායි කියලා කිව්වොත් ඒකට යම්කිසි වටිනාකමක් තියෙනවා. හැබැයි මම මේ දේවල් අත්හැරියයි කියලා කිව්වා මේ අත්හැරීමට වටිනාකමක් නැහැ. එහෙනම් වටිනාකමක් නැති නිසා ඒකට සමාන කරන්න දෙයක් නැහැ. සමාන කරන්න නැති නිසා අපි කියන මේ ලෝකයේ මේකට සමාන එකක් නැහැ කියලා. ඇයි? ඒකට වටිනාකමක් නැත්තම් කොහොමද සමාන එකක් හොයන්නේ මේ ලෝකේ? එහෙනම් මගේ ළඟ රත්තරන් තිබුණොත්, මිල මුදල් තිබුණොත්, යාන වාහන තිබුණොත් ඒකට වටිනාකමක් පියනවා. ඒ සමාන වටිනාකම් තියෙන වස්තු වලට අපි කියනවා මේ වගේ වටින එකක් තමයි මේකත්. අර වගේ වටින කාරණාවක් තමයි මේකත් කියලා අපිට සමාන කරන්න පුළුවන්. අත්තරියාම වටිනාකමක් නැහැ. දන් දුන්නාම වටිනාකමක් නැහැ. එහෙනම් අත්තරපු දේ වටින් නැත්නම් වටින් නැති දේ මිල කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මිලක් නැති එකට සමාන එකක් මේ ලෝකේ නැහැ. ඒ නිසා අපි කියනවා ඒක වටිනාකමකින් සමාන කරන්න බැරි එකක් කියලා. එහෙනම් නතේන ධම්මේන සමත්ති කිංචිතුලින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ හැම දෙයක්ම අත්හැරියොත් හැම ප්‍රශ්නයකින්ම එයා මිදිලා හිටියොත් ඒතේන සත්‍යේන සුවත්තියෝතු ඒ සත්‍ය බලයෙන් එයා නිදහස් වෙනවා. ඒක තමයි මේ ලෝකේ තියෙන ධර්මය. අපි හිතාගෙන ඉන්නවා චතුරාර්ය සත්‍ය කටපාඩම් කළොත් පටිච්ච සමුපාදය කටපාඩම් කළොත් අපට ප්‍රශ්න නැහැ, දුක නැහැ. අපි මේ ලෝකේ ගොඩාක් සන්තෝෂෙන් ඉන්න පුළුවන් කියලා. නමුත් මේ පටිච්ච සම්පාදය කටපාඩම් කරගෙන මේ පටිච්ච සම්පාදය පුරුදු කරන්න ගියාම මේ ලෝකේ මොනතරම් ප්‍රශ්න වලට අපි මුහුණ දෙනවද? ඒවල තියෙන කරුණු කාරණාත් එක්ක මොනතරම් අපේ මනස විකෘති වෙලා নানা ප්‍රකාර දේවල් කල්පනා කරගෙන ජීවිත කාලයේ අවිවේකයට අපිපත් වෙනවා. එහෙනම් මේ ධර්මයේ තුල තථාගතයන් වහන්සේ දේශනා කරන සුවිශේෂ කාරණාව තමයි හැම දෙයක්ම අත්හැරියාම මේ අත්හැරීමේ ධර්මතාවය මේ ලෝකයේ කිසිම දෙයකට සමාන නැහැ. අත්හැරියාම ප්‍රශ්නත් නැහැ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න දෙකයි එකක් තමයි මේ භෞතික වෙන ප්‍රශ්න අනිත් එක තමයි මානසිකව ඇති වෙන ප්‍රශ්න මේ ප්‍රශ්න වලට තියෙන උත්තරේ තමයි මේ ලෝකයේ තියෙන එකම විසඳුම තමයි අත්තරින එක ප්‍රශ්නේ තියෙන ඉඩම නම් ඉඩම අත්හැරියා ප්‍රශ්නේ තියෙන මිනිසියෙක් සම්බන්ධ නැයි මිනිසයා අත්හැරියා ප්‍රශ්නේ තියෙන සිතවිල්ලේ සම්බන්ධ නම් ඒ සිතවිල්ල අත්හැරියා මේ විදියට අපි මේ ලෝකයේ මේ ප්‍රශ්නවලට දුකට සම්බන්ධ හැම දෙයක්ම අත්හරින්න පුළුවන් නම් ඒ අත්හැරීමේ ධර්මය තමයි භාග්‍යවතුන් වහන්සේ සොයාගත්තේ මේ ලෝකයේ. කිසිම තැනක භාග්‍යවතුන් වහන්සේ කිසිවක් සඳහන් කරන්නේ මේ ලෝකයේ තියෙන ප්‍රශ්නවලට. උන්වහන්සේ කියන්නේ ප්‍රශ්නය අත්හරින්න. ඒකට තියෙන විසඳුමත් අත්හරින්න. විසතුම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒකත් අත්හරින්න. එතකොට ප්‍රශ්නේ විසඳෙනවා. ඒ අත්හැරීමේ විසඳුම තමයි මේ ලෝකයේ පවතින සදාකාලික විසඳුම. ඒ විසඳුමට වටිනාකමක් මේ ලෝකේ කාටවත් කියන්න බෑ. හේතුව ඒකට වටිනාකමක් නැහැ. බලන්න මේ හැම දෙයකම තියෙන සරල උත්තරය අපට යම්කිසි ගමනක් යන්න තියෙනවා. අපි ආවල් අසුවල් ටවුමට යන්න ඕනේ කියලා හිතනවා නම් දැන් අපි වාහනයක් ස්ලෑත් කරන්න ඕනේ. ඒකට අදාළ ගමන් වියදම් හදන්න ඕනේ. කාරණාවට අදාළ දේවල් සම්පාදනය කරන්න ඕනේ. එහෙනම් කාලයේ ශ්‍රමය මුදල හැම දෙයක්ම අපි වියදම් කරගෙන විශාල මාංශයකටපත් වෙන්න ඕනේ. හැබැයි අපට තේරුන්නේ මේ ගමන සම්බන්ධයෙන් තියෙන ඒ ඡන්දය අත්තරියොත් ඒ බලාපොරොත්තු අත්තරියොත් අපි මේ ගමන සම්බන්ධයෙන් ගත්තා වූ මේ තීරණය අත්තරියොත් අන්න බලන්න මොකවත් ඊදම් වෙන්නේ අපි විශාල විවේක සුවයටපත් වෙනවා. එහෙනම් දැන් එයා ආරක්ෂා වෙලා නැද්ද? එයා සුවපත් වෙලා නැද්ද? එහෙනම් ජීවියා සුවපත් වෙන්නේ අත්තරීම තුල. අත්තරීමේ ධර්මය තමයි සක්‍ය මුනි තථාගතයන් වහන්සේ මේ ලෝකෙට දේශනා කළේ. උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ ධර්මය මේ ලෝකෙට නිවන් මාර්ගයක් උනේ මේ කය විරාගණය කරන තථාගත පණිවිඩයක් උනේ මේක තුල මොකවත් වටිනාකමක් නැහැ වටිනාකමක් නැති නිසා මේක වටිනාකමක් දෙන්න බැරි නිසා අපි මේක අමිලයි කියලා එහෙම නැත්නම් සීමා රහිත වටිනාකමක් තියෙන දෙයක් කියලා අපි නම් කරනවා හේතුව සීමාවක් එකට නැහැ එහෙනම් මේ සත්‍ය බලයෙන් අපිට සුවපත් වේවා කියලා කියනකොට ඒතේන සත්‍යේන කියන වචනය තුලින් අපට පැහැදිලි වෙනවා මොකද්ද ඒ සත්‍යය කියලා කියන්නේ එහෙනම් මේක සත්‍ය බලයක් මේනම් මේ සත්‍ය කියන දේ මේ ලෝකයේ මොනවද කියලා බැලුවොත් ප්‍රකාශයටපත් කළොත් ඒක අසත්‍යයක් ප්‍රකාශයටපත් නොකළොත් තමයි ඒක සත්‍ය හේතුව අපි මේ කියන හැම කාරණාවක්ම විනාඩියෙන් විනාඩියට මේ අනිත්‍ය වූ ලෝකයේ තුල ඒක අසත්‍ය බවටපත් වෙනවා මොනම කාරණාව ඉදිරිපත් කළත් ඒ කාරණාව තව ටිකක් වෙලා යනකොට ඒ තරංගය තුල තියෙන ඒ අණුවල වෙනස් වීම ඇති වෙනකොට নানা ප්‍රකාර සිතිවිලි নানা ප්‍රකාර අදහස් එකතු වෙනකොට ඒ සත්‍ය පණිවිඩය අසත්‍ය වෙන්න පුළුවන් සත්‍යභාවය අඩු වෙන්න පුළුවන් එහෙනම් අපි මේ අත්තරින ධර්මතාවය මේ ලෝකේ කවදාවත් පවතින්නේ නැති එකක් ඒක පවත්වන්නත් බෑ අත්තරියට පස්සේ ඒක කියන්නත් බෑ ඇයි එහෙම එකක් නැහැ ඒක ඉවරයි එහෙනම් නොකියපු ධර්මයක් බවට පත් වෙනවා මේ අත්තරිය ධර්මය ප්‍රකාශයටපත් නොකලා වූ කාරණාවක් වෙනවා මේ අත්තරිය ධර්මය ඇයි අත්තරපු කට්ටිය කියන්නේ අල්ලාගත්ත කට්ටිය කියන්නේ මට ආවල් දේ තියෙනවා මේ දේ තියෙනවා මේ දේ මගේ කියලා. එහෙනම් මේ අත්තරින හැම කෙනාම අත්තරිය දේ ඉවර වුණා නැති වුණා ඒක කියන්නේ නැති නිසා ඒක සත්‍යයක් මේ ලෝකේ ප්‍රකාශයටපත් නොකරපු සෑම කාරණාවක්ම මේ ලෝකේ පරම සත්‍ය. එහෙනම් ඒ පරම සත්‍යයේ බලයෙන් තමයි මේ සුවපත් භාවය අපට ඇති වෙන්නේ. එහෙනම් මේක පුද්ගල සාපේක්ෂයක්. එහෙනම් කවුද මේ ලෝකයේ අත්තරින්නේ? කවුද මේ ලෝකයේ නාම රූප ධර්ම වලින් නිදහස් වෙන්නේ? එයා විතරයි සුවපත් වෙන්නේ. අල්ලාගත් කෙනෙකුට මේ සුවපත්භාවය ලැබෙන්නේ හේතුව ඒ සත්‍ය බලයෙන් එයාට ඒක වෙන දායාදයක්. ඒ ඒ කෙනා තුලින් නිර්මාණය වෙන්නා වූ සත්‍ය ධර්මයේ තුලින් අට ගන්නා වූ පණිවිඩයක් මේක. මොකද්ද මේ සුවපත්භාවය කියලා කියන්නේ? නිරෝගිමත්ව ඉන්නවා කියන එකද? සුවත්ති ඕතු කියනකොට අපිට හිතෙනවා එන අපි නිරෝගිමත් වෙනවා. එතකොට ලෙඩ ඔක්කොම හැමදේම අත්හැරියා මේගොල්ලෝ ටිකට් කපලා ගෙදර යනවද? ලෙඩ රෝග ඇති වෙන්න තියෙනවනේ ඒවා ඇති නොවි ඉන්නවද? නෑ, ඒම එකක් නෙමෙයි කියන්නේ. මේ සුවපත් භාවය කියලා කියන්නේ එයා හැමදේම අත්හැරියාම දුකත් එයාට සැපයක් බවට පත් වෙනවා. සැපයත් එයාට දුකක් බවට පත් වෙනවා. එහෙනම් මේ හැම අන්තයක් තුලින්ම එයා යම්කිසි දෙයක් දකින්න දක්ෂ වෙනවා. ඕනවට වඩා එයාට සැප ලැබෙනවා නම් සැපේ සැපයක් වෙන්නේ එයා ඒක දුකක් වශයෙන් දකිනවා. දුක ලැබෙනවා නම් ඕනට වඩා එයා කල්පනා කරනවා මේක විසඳන්න බෑ. එහෙනම් මේක අපි සැපයක් වශයෙන් ඉ타ගමු කියලා හැමදේම යහපතට හැමදේම වෙන්නේ මගේ අනාගතයේ ප්‍රගතියට මගේ ජීවිතය ਸਰව සම්පූර්ණ කරන්න මට මේ සුබ සිද්ධ වෙන දේවල් කියලා ඒ හැමදේම සුබ නැකත් වශයෙන් එයා ගන්නවා. එහෙනම් සුවපත්භාවය කියලා කියන්නේ මේ ලෝකයේ ජීවත් වෙන තාක්කල් අත්තරප කෙනා මේ හැම දෙයක්ම එයා නිවන් මාර්ගය පණිවිඩයක් වශයෙන් ගන්න නිසා ඒ හැම දෙයක්ම යට සුබයි. වත්තේ ගහක් කඩන් වැටෙනවා. ඒ වැටිච්ච ගහගෙන එයා හිතනවා මේක සුබයි. හේතුව මේ ගහ තිබුණොත් මේ එවනට මං අවු වෙනවා. මේ වටිනාකමට මං අවු වෙනවා. මේ විශාල සද්දන්ත ගහ කඩන් වටනා වාගේ කවදාරි දවසක මේ බඹයක් විතර උස තියෙන මේ කය කඩාගෙන වැටෙනවා. එදාට මේ මහ පොළවේ භූමදානය කරනවා. එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම අනිත්‍යයි. ඕනම වෙලාවක ඕනම දෙයක් වෙන්න පුළුවන්. අනිත්‍ය වූ ලෝකයේ මම අනිත්‍ය ජීවියෙක් වශයෙන් ඉන්න නිසා මේ ලෝකයේ ස්ථිර වශයෙන් මම මොකවත් තනා ගන්නෑ. මට කියලා මම මොකවත් අල්ලා ගන්නෑ, ඉතුරු කරන්නේ එයා ගොඩාක් සරලව නිදහස්ව ජීවත් වෙන්න එයාගේ ජීවිතේ ඇඩගස්ස ගන්නවා. අන්න බලන්න එයා සුවපත් භාවයටපත් වෙන ඇති එහෙනම් මේ හැම දෙයක්ම යාපත් ලෙස දකිනවා. එයාගේ ඇසට කනට දිවට නාසයට සමට සිතට වැටෙන හැම දෙයක්ම එයාගේ ලෝකෝත්තර ජීවිතයට කමඨාන් වශයෙන් ධර්ම දේශනා වශයෙන් එයා ඒක ආකර්ෂණය කරගන්නවා ප්‍රත්‍යක්ෂ කරගන්නවා ඒක එයා වටහා ගන්නවා ඒක එයා පුරුදු කරනවා එහෙනම් තථාගතයන් වහන්සේ අපට දේශනා කරන මේ පණිවිඩය අපගේ ජීවිතවල ගොඩාක් වටිනා වූ ශ්‍රේෂ්ඨ පණිවිඩයක් ඇයි මේ ධර්ම රත්නයට සම්බන්ධ කරන්න මේ ලෝකේ සමාන කරන්න කිසිම දෙයක් නැහැ. එහෙනම් මේ ධර්මය කියලා කියන්නේ නිවීම, අත්හැරීම, ඉවර කිරීම. එහෙනම් ඉවර කරන දේවල් වලට සමාන දෙයක් මේ ලෝකේ නැහැ. නිවනට සමාන දෙයක් තියනවද කියලා ඇහුවොත් එහෙම එකක් නැහැ. ඇයි එහෙම එකක් නැති නිසා? එහෙනම් තියනවද නැද්ද කියලා කියන්නවත් බැරි නිසා. එහෙනම් අද හිඳලා අපි අපගේ කය විරාගණය කරන්න එහෙම නැත්නම් මේ කය තුල තියෙනව මේ දුක්ඛ අයින් කරන්න මේ භවගාමි ජීවිතය නැති කරන්න තථාගතයන් වහන්සේ සොයාගත්තා වූ මේ ධර්මය සක්‍ය මුනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට අවබෝධ කරගෙන දේශනා කළා වූ ධර්මය අපගේ ජීවිතයේ සෑම මොහොතක්ම අපි දකින්න ඕනේ කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්‍ය මුනි සමාහිතෝ එනම් උන්වහන්සේ සමත් වුණා මේ ධර්මය සොයාගන්න උන්වහන්සේට විතරයි පුළුවන්කම තිබුණේ මේක අවබෝධ කරගන්න. එහෙනම් ඒ සක්‍ය මුනින් වහන්සේ සමත් වෙච්ච, හොයාගන්න සමත් වෙච්ච මේ ධර්මය තමයි මේ ලෝකයේ හැමතැනම තියෙන්නේ. ඇසට පේනකොට අපිට ඒක සන්තෝෂයක් දැනෙනවා අන්න බලන්න අපි ඒක තුළින් දුකක් ඇති කරගත්තා. බැඳීමක් ඇති කරගත්තා. පැවැත්මක් ඇති කරගත්තා. ඒකට හේතුව ලස්සන දකින්න අපි තුළ බලාපොරොත්තු තියෙන නිසා එහෙනම් ඒ හේතුව අපි නැති කරාම මේ හැම එකක්ම ලස්සන වශයෙන් පේන්නේ එහෙනම් දකින දකින දේවල් වලට ඇලෙනවා. පොඩි ළමයි පාර යනකොට හැම දෙයක්ම ඉල්ලලා කෑ ගන්නවා. එහෙනම් දකින දකින දේවල් ලස්සනයි කියලා වටිනාකමෙන් බැඳෙන්න අපි දක්ෂයි. අපිත් ලෝකෝත්තර ජීවිතය තුළ තාම පොඩි කට්ටිය. ඇයෙන්න බෑ කලබල වෙනවා. ඇයිච්ච දේ නිසා අපි ගොඩාක් ගැළපෙනවා. ඒවට හේතු හොයනවා. අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයනවා හොයනවා අපි. අපගේ කාලයේ ශ්‍රමය වියදම් කරනවා මේ නැති ප්‍රශ්නයකට උත්තර හොයන්න ගිහිල්ලා. එහෙනම් මේ විදියට මේ ලෝකයේ ජීවත් වෙන සෑම කාලයක් තුළම මේ හැම තැනම තිබිලා තියෙන චතුරාර්ය සත්‍ය දුක දුකට හේතුවක් තමයි හැම තැනම තියලා තියෙන්නේ. එහෙනම් මේ හැම තැනම තියෙන මේ දුක්ඛ සත්‍ය අපි වටාගත්තේ නැහැ. මේ වටාගත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ චතුරාර්ය සත්‍ය වලින් පිරිච්ච ලෝකයක් මේක. හැම තැනම දුක දුකෙන් පිරීලා හැම තැනම දුකට හේතු පිරීලා ඒකේ නිදාසන ක්‍රමවේදයට කමටා මේ ලෝකේ පිරීලා ඇයි මේගොල්ලෝ නිදාස් වෙන්නේ නැත්තේ එහෙනම් හද හිඳලා මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම චතුරාර්ය සත්‍යය කියන ඇස් දෙකෙන් දකින්න ඕනේ පේන දේවල් අයන දේවල් ඇඟෙන දේවල් සිතන දේවල් දැනෙන දේවල් මේ හැම එකක්ම දුකක් හේතුව මේ හැම දෙයක් තුළින්ම ඇලීම ගැටීම ඇති වෙනවා ඒ නිසා අපට භවයක් ඇති වෙනවා, ජාති ජරා දුක්ඛ ඇති වෙනවා. එහෙනම් අද ඉඳලා අපි මේ කය තුල පවතිනා මේ දුක අයින් කරන්න, මේ පැවැත්මෙන් නිදහස් වෙන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය හැම නාමයක් රූපයක් තුළින්ම දකින්න ඕනේ. හැම අවස්ථාවක් තුළම මේ ධර්මයේ ස්පර්ශ කරන්න ඕනේ. සෑම මොහොතක් තුළම මේක වඩන්න ඕනේ, ප්‍රගුණ කරන්න ඕනේ. එහෙනම් අද ඉඳලා අපි මේක කමඨාණක් වශයෙන් කරමු. අපේ කන් වලට හැෙන සෑම පණිවිඩයක්ම අපේ කන් වලට එන සෑම සද්දයක් තුළින්ම දුක අටහා නොගන්න විදියට අපි කටයුතු කරන්න ඕනේ පරිස්සම් වෙන්න ඕනේ දකින සෑම රූපයක් තුළින්ම දුකක් ඇති නොවන විදියට පරිස්සම් වෙන්න ඕනේ කතා කරන සෑම වචනයක් තුළින්ම දුකක් ඇති නොවන විදියට පරිස්සම් වෙන්න ඕනේ සෑම චර්යාවක් තුළින්ම දුකක් ඇති නොවන විදියට පරිස්සම් වෙන්න ඕනේ සිතෙන සිතිවිලි වලින් අපට දුකක් ඇති නොවන විදියට ඒක ලෝකෝත්තරව සිතන්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් මේ කමඨාන වඩන්න පුළුවන් නම් මේ භාවනාව තුළින් ඇතිවෙච්ච කමඨානක් මේ භාවනාව කරන කොටගෙන ඇතිවෙච්ච නිවන් මාර්ගයක්. එහෙනම් මේ ගාථා රත්නය අපට භාවනාවක් භාවනාවක් වුණා නේද? මේ ගාථා රත්නය බොහොම සරල වුණාට ඒක අපගේ නිවන් මාර්ගය බවට පත් වුණා නේද? එහෙනම් හැම දෙයක් තුළින්ම තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නිවන් පණිවිඩයක්, නිවන් මාර්ගයක්. එහෙනම් මේක තුල කමඨාණක් තියෙනවා. ඒ කමඨාණ තමයි මේ ලෝකයේ කිසිම දෙයකට සමාන කරන්න බැරි නිවන් මාර්ගයක් පේනවා. භාග්‍යවතුන් වහන්සේක සොයාගත්තා මේ සතරමා භූත තුලින් එහෙනම් මේ නාම රූප වලින් හොයාගත්තා වූ ධර්මය අපටත් හොයන්න පුළුවන් අපටත් තියෙන ඒ සලායතනමයි එහෙනම් ඒ නාම රූප ධර්මතාවය තුලින් නිවන් මාර්ගය ප්‍රත්‍යක්ෂ කරගෙන තථාගතයන් වහන්සේ අවබෝධ කළා වූ ආකාරයට අපේ අසකන දිවනාසය සමසිතින් අපිත් අවබෝධ කරගෙන ඉපදීමට අවශ්‍ය කටයුතු මේ කායට දුක් දෙන හේතු වලින් අපි නිදාස් වෙන්න ඕනේ ඒ නිදාස් වෙන මාර්ගයේ ගමන් කරන්න ඕනේ එහෙම කරන්න පුළුවන් නම් අපි මේ ලෝකයේ පැවැත්මට හදාළ දේවල් අත්හරිනකොට ඒ අත්හරින හැම එකක්ම පරම සත්‍යයක් බවට පත් වෙනවා ඒක නිදාස් වෙච්ච ධර්මයක් බවට පත් වෙනවා එහෙනම් මේ පරම සත්‍ය බලයෙන් අපි මේ ලෝකේ සුවපත් වෙනවා. ඒ කියන්නේ සසරෙන් අත මිදෙනවා. සංසාර අත මිදීම තමයි විමුක්තිය තමයි මේ සුවත්ියෝතු සුවපත්ත්වා කියලා කියන්නේ. එහෙනම් අපේ සුවපත්භාවය අපේ වගකීමක් භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නය තුලින් දේශනා කරනවා ඒ ඒ අයගේ වගකීමක් තම තමන්ගේ නිවන් කටයුතු කරන එක එහෙනම් නිවන කියන එක වඩලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි තම තමන් විසින් වඩන්න ඕනේ එහෙනම් තම තමන්ගේ වගකීමක් බවට භාග්‍යතුන් වහන්සේ මේ ඒතේන සත්‍යේන සුවත්තියෝතු වලින් සදාම් කරනවා. එහෙනම් අපේ වගකීම මේ බඹයක් විතර උස තියෙන මේ කය තුලින් ඇතිවෙනා වූ මේ දුක්ඛ සත්‍ය එහෙම නැත්නම් මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල ඇතිවෙච්ච මේ පැවැත්මට හදාළ හේතු එහෙනම් මේ පැවැත්මට හදාළ හේතු ටික දැති කරන්න ඕනේ මේ දුකට ඇතිවෙච්ච කාරණා ටික හොයලා ඒක නිරෝධ කරන්න ඕනේ එහෙම කරන්න පුළුවන් නම් අද හිඳලාම අපි ආර්ය જાතියේ ඉපදෙන්න පුළුවන්. අද ඉඳලා ආර්ය මාර්ගයේ යන්න පුළුවන්. එහෙනම් මේ ගාථා රත්නය තුලින් තථාගතයන් වහන්සේ අපට දේශනා කරන මේ පණිවිඩය අපි භාවනා යෝගිය පුහුණු කරමු. කමඨාණක් වශයෙන් පුරුදු කරමු. සෑම මොහොතක් ගානෙම මේක අපේ ප්‍රතිපත්තියක් වශයෙන් ගුණධර්මයක් වශයෙන් වඩමු. එහෙනම් මේ ගාථා රත්නය තුලින් අපි අවබෝධ කළා වූ ධර්ම රත්නය, ඒ ධර්ම රත්නයේ ස්වභාවය, ඒක තුළින් ඇතිවෙනා වූ සුවපත් භාවය, ඒ සංසාර විමුක්තිය අපි හදින්දලා අපේ ජීවිතයට කමඨාණක් කරගෙන ආදර්ශයක් කරගෙන මේ භවය පුරාම පුරුදු කරලා මාර්ගඵල නිවන් අවබෝධය පිණිස මේ ගාථා රත්නය කමඨාන හේතු වාසනාම කරගනිමු කියලා සාදුකාරයක් දෙනවා